නැවත බෞද්ධ ආරෝපණය හරහා රාත්‍රී 12ටත් විකාශනය වෙන සසරින් නිවනට කියන මාතෘකාව යටතේ දේශනා කරගෙන යනු ලබන ධර්ම දේශනා මාලාවේ තවත් එක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට පින්වත් සියලු දෙනාම සූදානම් වෙලා ඉන්නේ මේ ධර්ම දේශනාව දීර්ඝ කාලයක් ධර්ම දේශනා මාලාව දීර්ඝ කාලයක් පුරාවට දේශනා කරනවා විසුද්ධි මාර්ගය ඔස්සේ. ඒ විසුද්ධි මාර්ගය ඔස්සේ දේශනා කරන ධර්මයේ මෙට කලින් දේශනාවල අපි සීල විසුද්ධිය පිළිබඳවත් චිත්ත විසුද්ධිය පිළිබඳවත් දහම් කරුණු රාශියක් දේශනා කරා. ධිටි විසුද්ධිය පිළිබඳව ධර්ම දේශනා රාශියක් දේශනා කළා තියෙනවා. තවම දේශනා කරන්නේ ධිට්ඨි විසුද්ධිය පිළිබඳව. සප්ත විසුද්ධීන් වල තුන්වෙනි විසුද්ධිය. ධිට්ඨි කියන්නේ දකිනවා සුද්ධ පිරිසිදුව. විසුද්ධි වඩා පිරිසිදුව දකිනවා. වඩාත් පිරිසිදුව දකින්න අවශ්‍ය වෙලා තියෙන්නේ අපි දකින්නේ අපිරිසිදුව නිසා. අපි දකින්නේ වැරදි ආකාරයට නිසා. මේ දකින්න දර්ශනය නිවැරදි කරගන්න තියෙන එකම ධම ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධමයි. ඒ ධම නිවැරදිව අවබෝධ කරගත්තාම, තේරුම් ගත්තාම, ඒ ධර්මය දැනගත්තාම දැකගත්තාම ඒ දර්ශනය පිරිසිදුයි. ඒ පිරිසිදු දර්ශනය තුළින් තමාටයි සැකයක් ඇති කරන්නේ. විමතියක් ඇති කරන්නේ. යම් කුකුසක් ඇති කරන්නේ. දැකීම පිරිසිදුයි නම් ඒකට තනි වචනයක් පාවිච්චි කරන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය දිට්ඨි කියන්නේ දකින්න සම්මා කියන්නේ නිවැරදි යහපත් දකින්න අපි දිට්ඨි විසුද්ධිය තුළින් පැහැදිලි කරගෙන ඉන්නේ පසුගිය ධර්ම දේශනා තුළ පැහැදිලි කරා නාම රූප පිළිබඳව ඇයි මේ නාම රූප පිළිබඳව අපි නැවත නැවත නැවත නැවත කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න තියෙන්නේ ඔය නාම රූප දෙක තුලින්මයි දුකාරේ සත්‍ය ඇතුළත් වෙලා තියෙන නාම රූප දෙක තුල. දුක සමුදාය සත්‍ය ඇතුළත් වෙලා තියෙන නාම රූප දෙක තුල. දුක්ඛ නිරෝධාරය සත්‍ය ඇතුළත් වෙලා තියෙන නාම රූප දෙක තුල. දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදා ආර්ය සත්‍ය ඇතුළත් වෙලා තියෙන නාම රූප දෙක තුල. එහෙනම් අපි අවබෝධ කරගන්න තියෙන්නේ නිවැරදිව නාම රූප දෙකක්. පසුගිය ධර්ම දේශනා තුලත් පැහැදිලි කරා. කරුණ වටක් සම්පූර්ණ කළොත් අපි මේ භවයේ මේ දුක් වලින් නිදහස් වෙනවා. සියලු දුක් වලින් නිදහස් වෙනවා. ඒ කරුණ වට නැවත පොඩ්ඩක් සිහිපත් කරනවා. මේ ලෝකයේ සෑම කෙනෙකුටම උපකාර පිණිස පවතින ධර්මතා දෙකයි. සීයහා මනානුවණ සතිහා යෝනිසෝ මනසිකාරේ දියුණු කරගන්න තියෙන ධර්මතා දෙකයි ඒ තමයි සමතයයි විපස්සනාවයි මනාව අවබෝධ කරගන්න තියෙන ධර්මතා දෙකයි නාමයයි රූපයයි ඉවත් කරගන්න තියෙන ධර්මතා දෙකයි අවිද්‍යාවයි තණ්හාවයි මෙන්න මේ කරුණ වට අපි සම්පූර්ණ කළේ නැහැ මෙච්චර කාලයකට මේ සංසාරෙදී යම් තාක් දුරට අපි සිහිය දිනු කරගෙන ආපු නිසා පෙර භවයත් මේ භවයත් සම්බන්ධ කරගත්ත හොඳ සිහියෙන් යුක්තව කුසල ආරම්මණයක මනස පිහිටවලා ඒ අනුව manussාත්ම භාවයක් ලැබුවා ඒ ලබාගත් manussාත්ම භාවය අතිශය ශ්‍රේෂ්ඨයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කරුණු කීපයක් නිසා ඒ තමයි සම්බුද්ධ ශාසනය තුල ලබන්නට මනුෂ්‍යාත්ම භාවයක් ලබන්නට. ඒ කුසල ශක්තිය ශ්‍රේෂ්ඨ කුසලයක් කරගත්තා. ඒ සම්බුද්ධ ශාසනය තුල මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන පතිරූපදේශ වාසොච්ච සුදුසු ප්‍රදේශයක වාසය කරන්නට ශක්තිය ලැබුණා. ඒකට වාසනාව ලැබුණා. සත්පුරුෂ ආශ්‍රයයක් ලැබිලා තිනවා. සද්ධර්මය ශ්‍රවණය කරනවා. සද්ධර්මයක් ඇහෙන්නේ අවුරුදු කෝටි ප්‍රකෝටි ගානකට පස්සේ බුදු කෙනෙක් පහළ වෙලා ඒ සම්බුද්ධ ශාසනය නිමාවටපත් වෙන කාලයක් එනවා. සියලුම බුදුවරයන් වහන්සේලා දේශනා කරන සනාතන ධර්මය සබ්බේ සංඛාරා අනිච්චා කියන ධර්මතාවය තුළ ඒ ශාසනයක් යම්කිසි දවසක අතුරුදහන් වෙනවා. ඉන් පස්සේ අපි දීර්ඝ කාලයක් තියෙන්නේ බුද්ධ ශූන්‍ය කාලයක් අවුරුදු කෝටි ප්‍රකෝටි ගාණක් තිය බුද්ධ ශූන්‍ය කාලය ඒ කාලයත් අපිට මගහැරුණා දැන් අපි ඇවිල්ලා ඉන්නේ සම්බුද්ධ ශාසනය පවතින කාලෙක තුනුරුවන් කියන වචනේ අහන්න ලැබෙන්නේ අවුරුදු කෝටි ගාණකට පස්සේ බුද්ධ කියන වචනය අහන්න ලැබෙන්නේ අවුරුදු කෝටි ගාණකට පස්සේ අපිට මේ වචනේ නිරන්තරයෙන් ඇහෙනවා ධර්මයේ කියන වචනය ආර්ය ශ්‍රාංගික මාර්ගයේ ලෝකෝත්තර පැත්ත ශ්‍රවණය කරන්න ලැබෙන්නේ අවුරුදු කෝටි ගණකට පස්සේ. මහා සංඝරත්නය කසාවත ආරණ්‍ය සේනාසනය වේර විහාර පන්සල් දාගැබ් චෛත්‍ය බොමලු දකින්න හම්බෙන්නේ අවුරුදු කෝටි ගණකට පස්සේ. ඒ සියල්ල ලැබිලා තියෙනවා. ෂණ සම්පත්තියක් හැබැයි. ෂණ සම්පත්තියක් කිව්වේ. ඊටාම ෂණයක් සිපිල්ලම් ගන්න තරම් කාලයක් ගන්න පුළුවන් විශ්වයේ කාලයත් එක්ක සංසන්දනය කළොත් ඒ තරම් කෙටි කාලයක් තුළ මේ ලබාගත් මනුෂ්‍ය ජීවිතයේ උපරිම ඵල නෙලා ගන්න තියෙන අවස්ථාවකට මේ අවස්ථාවේ සියලු දෙනා සහ සම්බන්ධ වෙලා මේ ධර්මය ශ්‍රවණය කරනවා. එහෙනම් නාම රූප පිළිබඳව අපි දීර්ඝ දේශනාවන් සිද්ධ කරලා තිනවා. හැබැයි තවත් දේශනා කරන්න වෙනවා. ඒකට හේතුව තමයි තවමත් අපි ওই ධර්මතා දෙක තුල අපේ මනස පැටලිලා තියෙනවා. නාම රූප දෙක තුල. රූපේ සත්‍යක සත්‍යකට අයිති කියලා තාම මනසේ මනස පැටලිලා තියෙනවා. මනස රැව් පිළිච් රැව් දෙන්නේ ආත්මයක් හැටියට. සත්‍යයක් හැටියට. රූපය. වේදනාව ආත්මය සත්‍යයක් හැටියට මනස තාම රැව් පිළිටව දෙනවා. සංඥාව ආත්මයක් හැටියට සත්‍යෙක් පුච්චලෙක් හැටියට මනස රැව් පිළිරැව් දෙනවා තාම. සංස්කාරය ආත්මය සත්‍යෙක් පුච්චලෙක් හැටියට මනස තාම රැව් පිළිරැව් දෙනවා. විඥාණය භවෙන් භවයට යන දෙයක් සදාතනික දෙයක් ආත්මයක් සත්‍යේ පුච්චලෙක් හැටියට මනස රැව් පිළිරැව් දෙනවා තාම. ඒ නිසා නැවත නැවත මේ නාම රූප පිළිබඳවම දේශනා කරන්නට වෙනවා. බුදුරජාණන් වහන්සේ නාම රූප පිළිබඳව විග්‍රහ කළේ ওই ස්වභාවයෙන් මිදෙන්න. රූපය ආත්මය වශයෙන් එහෙම නැත්නම් සත්‍යා කියන ඒ වැරදි දිට්ඨිය තුළ මනස පැටලිලා ඉන්න සත්‍යයන්ට ඒකෙන් ගැලවෙන්න දේශනා කළේ ආයතන දේශනාව. රූපේ එකක් හැටියට නෙමෙයි පහක් හැටියට. අසකන නාසය දිව ශරීරයේ රූපයට දැම්මා. මනස කියන එක එකකට දැම්මා. එතකොට එතන පහක් තියෙනවා. සිත මම කියලා ගත්ත පුච්චලයට වේදනා සංඥා සංකාර විඥාන. සිත විඥානය මනස මම ආත්මය එහෙම නැත්නම් සත්‍යය එහෙම නැත්නම් පුච්චලේ ජීවේ කියලා ඒ වැරදි සිතුවිල්ල මිදෙන්නට දේශනා කළේ ඒ වේදනා සංඥා සංකාර විඥාන කියන හතරට බෙදලා එතකොට එකක් නෙමෙයි හතරක් තියෙනවා. රූපේ පහට බෙදලා පෙන්වුවා ආයතන දේශනාවේදී. ස්කන්ධ දේශනාව, ආයතන දේශනාව, ධාතු දේශනාව. 18කට බෙදුවා. ඒ නාම රූප දෙකම වේදනාවත් සත්‍ය පුච්චලේ ආත්මයක් කියලා අරගෙන සංඥාවත් සත්‍ය පුච්චලේ ආත්මයක් කියලා අරගෙන සංස්කාරයත් සත්‍ය පුච්චලේ ආත්මයක් කියලා අරගෙන විඥානයක් සත්‍ය පුච්චලයක් ආත්මයක් කියලා අරගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න. ඒතර රූපේ පහකට බෙදලා ඒ විඥානයේ මනස මනසිකාරය හතරට බෙදලා ආයි 18කට බෙදනවා. ඒ සිතයි කයයි දෙකම එකට එකතු කළා ආත්මයක් හැටියට දාගෙන සත්‍ය පුච්චලයක් හැටියට ඒකට වැරදි සිතුවිල්ලෙන් මිදෙන්න ධාතු දේශනාව සිද්ධ කළා. 18කට බෙදලා. ඇසයි බාහිර රූපයයි ඒ දෙක නිසා හැදෙන සිතයි කොටස් තුනකට බෙදලා පෙන්නනවා. තුනෙන් එක තැනකවත් ආත්මයක් නැහැ. සත්‍යකුත් නැහැ. පුච්චලකුත් නැහැ. කණයි ශබ්දයයි සිතයි කරුණ තුන එකට එකතු කරලා අරගන්න. මට ඇහුණා කියනවා. ආත්මේ ආත්මයක් සත්‍ය පුච්චලයක් කියලා දාගත්තා. නෑ කොටස් තුනක් තියෙන්නේ. කොටස් තුනේම තියෙන ක්‍රියා තුනක්. නාස්යයි ගන්ධයයි ඒ නිසා හැදෙන සිතයි එකට එකතු කරලා මට සුවඳයි කියලා ගත්ත පුච්චලයට ඒකෙන් මිදෙන්න පෙන්නනන්නේ කොටස් තුනක් තියෙන්නේ කොටස් තුනේම තියෙන ක්‍රියා තුනක්. දිවයි රසයයි ඒ නිසා හැදෙන සිතයි කොටස් තුනට පෙන්නලා බෙදලා පෙන්නනවා. ඒකකවත් ආත්මයකුත් නැහැ සත්‍යයකුත් නැහැ පුච්චලයකුත් නැහැ ඒ කොටස් තුනේම තියෙන ක්‍රියා තුනක්. ශරීරයත් පහසත් ඒ නිසා හැදෙන සිතක් කොටස් තුනකට බෙදලා පෙන්නනවා තුනේ තියෙන ක්‍රියා තුනක් එතන ආත්මයකුත් නැහැ සත්‍යයකුත් නැහැ පුච්චලයකුත් නැහැ ජීවයකුත් නැහැ මනසයි බාහිර අරමුණයි මනෝ විඥානයයි කරුණු තුනට බෙදලා පෙන්නනවා එතන ආත්මයකුත් නැහැ සත්‍යයකුත් නැහැ පුච්චලයකුත් නැහැ ඒ කරුණ තුනේ තියෙන ක්‍රියා තුනක් මේ 18ෙම තියෙන ක්‍රියා 18ක්. හැබැයි අර රූපය තුල මුලා වෙලා රූපය මම කියලා ගත්තා. වේදනා සංඥා සංකාර විඥාන කියන හතර එකින් එක ආත්මය හෝ මම කියලා දාගත්තා. දෙක එකට එකතු කළා මම කියලා දාගත්තා. ඒක නිසා මේක බෙදෙනවා නාම රූපවලට. අන්න බුදුරජාණන් වහන්සේ අපට බෙදලා වෙන් කළා පෙන්නනවා. නාම රූප දෙක ස්වභාවයක් තියෙන්නේ. මෙන්න මෙතන පිරිසිදු කරගත්තාම බුදුදහම කියන්නේ මොකක්ද කියන එක තේරුම් ගන්න පුළුවන්. ඒ නැති තාක්කල් මේ බුදුදහම කියන එක තේරුම් ගන්නෑ. තථාගතයන් වහන්සේ පැහැදිලි කරන කම්මස්සකතා මානව සත්තා කම්ම දායාදෝ කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ කම්ම සත්‍යේ විපජති හීන ප්‍රණීතායාති සම්මුති වශයෙන් දේශනා කළ කර්මය සත්‍ය කියන දෙයක් හැටියට. නමුත් පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන දේ තමයි අවබෝධ කරගත යුත්තේ. පරමාර්ථ වශයෙන් සිද්ධ වෙන්නේ පුච්චලයකට දෙයක් නෙමෙයි. සතර මහා ධාතු හා සිතුවිලි වලට සිද්ධ වෙන දෙයක්. අර නාමයට සිද්ධ වෙන සිදුවලියක් තියෙනවා. රූපයට සිදුවෙන සිදුවලියක් තියෙනවා ක්‍රියාවක් තියෙනවා. ඒ දෙක සිද්ධ වෙන්නේ මොකද කියන කරුණු කාරණා අපි හොයන්න ඕනේ. අපි හිතන්නේ මේ පුච්චලයා මේ කර්මය කළා ඒ නිසා ඒ පුච්චලයක විඳිනවා. වැරදි. කොහොම දකින්න තාක්කල් පුච්චලයක් පස්සෙන් යනවා. සත්‍යයක් පස්සෙන් යනවා ජීවයක් පස්සෙන් යනවා ආත්මයක් පස්සෙන් යනවා. ආත්මයක් තුල ධර්මය හොයන්න එපා. ලැබෙන්නේ. ඒයි අනාත්මයි. බෞද්ධ දර්ශනය තුළ උගන්වන්නේ අනාත්මයි කියන කාරණය. අනිත්‍ය කියන කාරණය දුකයි කියන කාරණය. මේක අවබෝධ වෙන්නේ නැහැ සත්පුජ්‍යල සංඥාව තුළින් තාක්කල්. මේ ලෝකේ සත්‍යයට භවයෙන් භවයට සැරිසරන්න තියෙන කරුණු 6යි. හේතු 6යි තියෙන්නේ. මේ හේතු 6 අපි තාම හදනවා. තාම හදලා ඉවර කළේ නැහැ. හේතු 6ම ඇති වෙන්නේ සිතේ නාම ධර්මයක්. සත්‍යයට සසර පැවැත්මට මේ භවයෙන් ඊගව භවයට ඊගව භවයෙන් ඊගව භවයට මේ විදිහට අනන්ත අප්‍රමාණ කාලයක් මේ ධර්මය අවබෝධ කරගෙන පිළිවෙලින් සෝවාන් සක්‍රුදාගාමි අනාගාමි අරිහත් කියන සතර මාර්ග සතර ඵල ලැබලා නිවසින් සැනසෙන තාක්කල් මේ කරුණ හයත් එක්ක පැටලිලා තියෙන මනස මේ කරුණ හයේ ක්‍රියාව නවත්තපු දාට සසරෙන් මිදෙනවා අද ධර්ම දේශනාව සසරින් නිවෙන්නට මාතෘකාව යටතේ. එහෙනම් ඒ හේතු හය මොකද්ද? බුදුරජාන් වහන්සේ දේශනා කළේ මේ හේතුව හැදුවොත් මේ ඵලය ලැබෙනවා. මේ හේතු අයින් කළොත් ඵල නිරෝධයක් තියෙනවා. ඵලය නිරෝධ කරගන්න බැරි වුණා තාම අපිට. ඒ හේතු හැදුවා. අදත් හේතු හදනවා. මොනවාද හේතු? පෙර භවයේ ওই හේතු හය හදාගෙන තමයි මේ භවයට ආවේ. ආස්ාවයි තරහවයි මුලාවයි හේතු තුනයි. මේක පාලියෙන් කියනවා ලෝභයයි ද්වේෂයයි මෝහයයි කියලා. අලෝභයයි අද්වේෂයයි අමෝහයයි කියනවා. පරිත්‍යාග බව. දන් දීම, අතහැරීම. ඒක කරුණාව, මෛත්‍රිය, තා ප්‍රඥාව. ඔය කරුණු හයයි මේ සත්‍යයට භවයෙන් භවයට භවයෙන් භවයට නැවත නැවත පුනර්භවයක් ඇති කරන ධර්මතා හය. දැන් ඔය හය මේ භවයේ හදනවා. බලන්න නැද්ද? ඔය හයම නාම ධර්ම. ඒ නාම ධර්ම කියන්නේ සිතේ උපදින්නේ. ආශාව කියන ධර්මතාවය කොහෙද උපදින්නේ? සිතේ. තරහව කියන ධර්මතාවය කොහෙද උපදින්නේ? සිතේ. මුලාව කියන ධර්මතාවය මුලා වෙන්නේ ශරීරයෙන් නෙමෙයි සිතින්. මනසෙන් මුලා වෙන්නේ. එහෙනම් ආස්ථාවයි තරහවයි මුලාවයි අදත් තියෙනවා. නැහැ කිව්වොත් බොරු. තියෙනවා. පිළිගන්න වෙනවා. මටත් තිබ්බා. ඒ හින්දානේ මාස්ථාවේ මේ භවෙට. ඔය කට්ටියටත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. පරිත්‍යාගශීලී සිතක් තිබ්බා පෙර භවයේ. කරුණා මෛත්‍රිය තිබ්බා. ප්‍රඥාවක් තිබ්බා. පෙරබරි. ඒ පරිත්‍යාගශීලී සිත ප්‍රගුණ කරගෙන අපය දීලා සැප විඳිනවා. ඒ පරිත්‍යාගශීලී සිත දානමය සිත අතහැරීමේ සිත පුරුදු කරගෙන අපය දීලා සැප විඳිනවා. පුජ්‍යලේ කියන්නේ මේ සැප විඳින්නේ සතරමහා ධාතුන්ගේ ප්‍රසන්න ආකාරයක් ශරීරය තුලින් නිර්මාණය වෙනවා. ඒකයි ලස්සනයි කියලා කියන්නේ. ඒගේ හැඩරුව හරි ලස්සනයි කියලා කියන්නේ. සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් සප්පුච්චලේක ලස්සනක් එතන නැහැ. පුච්චලේක ලස්සනයි කියලා ගත්ත තැනම වැරදිලා අපිට. එහෙනම් අර පරිත්‍යාග ශීලී සිත තුළින් හැදුවේ පුච්චලේක් නෙමෙයි රූපයක්. ඒ රූපය හදන්න ප්‍රත්‍ය වුණ ධර්මතාවය මොකක්ද? අර කරුණ හය ඒ නාම ධර්මයි. ඇයි? ආශාව කියන්නේ සිතුවිල්ලක් විතරයි. නාම ධර්මයක්. සිත තුළ උපදින සිතත් එක්ක පවතින සිතත් එක්ක ක්‍රියාත්මක වෙන සිතත් එක්ක ඇති වෙන සිතත් එක්කම නිරුද්ධ වෙන යම් සිතුවිල්ලක් ඇද්ද සිතත් සිතුවිලි නාම ධර්ම එහෙනම් ආස්තාව කියන්නේ මොකක්ද නාම ධර්මයක් සිතුවිල්ල තරහව කියන්නේ නාම ධර්මයක් සිතුවිල්ලක් නාම ධර්ම මුලාව. මොකද්ද මුලාව කියන්නේ? මුලාව කියන්නේ රතු පාට කන්නඩියක් දාගෙන ලෝකෙ දිහා බලන්න එතකොට මුලාව පේනවා. අපි බලන්නේ මේ විදිහටම තමයි. රතු පාට කන්නඩියක් දාගෙන ලෝකෙ දිහා බලුවාම ලෝකෙ රතු පාටයි. දැන් එහෙමම බලාගෙන හිටියොත් ලෝකෙ පේන්නෙම රතු පාටට. අනිත් පුච්චලෙකුත් නෑ ওই පාට වැරදි රතු පාට නෑ ලෝකෙ මේ පාටයි කියවට පිළිගන්නේ නෑ මට පේන්නේ රතු පාටයි ලෝකේ රතු පාටයි. ඒකනේ අර මම මුලින් කිව්වේ සත්‍යයේ දකින්න තාක්කල් ධර්මය අවබෝධ කරන තාක්කල් දකින්නේ සත්‍යයක්මයි. නෑ මමම තමයි ඉන්නේ. ඇයි? පාට කන්නඩියෙන් බලන්නේ. අවිද්‍යාව නැමැති අන්ධකාරයේ ඉඳගෙන බලන්නේ. අන්ධකාරයෙන් නම් බැලුවහම පේනවද? මෝහය කියන්නේ ඇහත් ඇහැක පැටලෙනවනේ දැලක්. මගේ ඇහි දැලක් පැටලෙලා වගේ මට පේන්නේ බාහිර හරියට. දැන් මොකද එතකොට? මෝහය කියන්නේ අන්න ඒ වගේ එකක්. හරියට පේන්නේ මේ තාමත් හරියට දැක්කෙත් දැන් වාඩි වෙලා ඉන්නේ සත්‍ය පුච්චලයක නාම රූප දෙකක්. මම දැන් නම් උත්තර දෙයි නාම රූප දෙකක් කියලා මම දන්නවා. හැබැයි නැගිටලා යන්නේ කෙනෙක් හැටියට. අන්න ඒක තමයි සිතෙන් සම්පූර්ණයෙන් බැහැර කරන්න ඕන කියන්නේ. ඒක අවබෝධ කරගන්න තමයි නාම රූප වෙන් කරන්නේ මෙච්චර පැහැදිලිව. දේශනා ගණනාවක් තුළ පැහැදිලි කරලා පෙන්වන්නේ හරියටම නාම රූප දෙකක්මයි මේ තියෙන්නේ. මේ වාඩි වෙන්නේ මේ නැගිටින්නේ මේ ගමන් කරන්නේ මේ කන්නේ බොන්නේ මේ සියලු ක්‍රියාවන් කරන්නේ නාම රූප දෙකක්. පැහැදිලි කරනවා තවත්. උදේ පාන්දරට නැගිට්ටාම ශරීරය හැවත් සතර මහා ධාතුවේවත් රූප ටික තමයි ඇඳේ පෙරලලා තිබ්බේ. මම නිදාගත්තේ නැහැ. ඒකට ඉඩ දුන්නේ සිතයි. නිදාගන්න කිව්වේ කවුද? සිතක් සිතවිල්ලක් විතරයි. ඒ නාම ධර්මයක්. නාම ධර්මයක් හටගත්තා රූප ධර්මය නිදි කෙරෙව්වා. නැගිටලා කියන මම නිදාගත්තා. කවුද නිදාගත්තේ? ඔව්. සම්මුතිය ජීවත් වෙන්න ඕනේ. නාම රූප දෙකක ක්‍රියාවක් නෙමෙයි දෙතන තිබෙන්නේ. සිත කිව්වේ නිදාගන්න කියලා. නැද්ද? ඒතොර සිත කියන්නේ මොකක්ද? විඥානේ අරමුණ දැනගන්න ස්වභාවය. කයට තෙහෙට්ටුවක් දැනෙනවා, අපහසුාවක් දැනෙනවා, දැනෙන්නේ සිතට. කයට දැනෙන අපහසුව කොහෙන්ද පිළිගන්නේ? සිතින්. කියනවා මම නිදාගන්න යනවා. දැන් කවුද නිදාගන්නේ? සතර මහා දහසික සුද්ධාස්තක ඇදේ පෙරලලා දානවා. සිත භවාංගගත වෙනවා. භවාංගයට යනවා සිත. චුති ප්‍රතිසන්දි භවාංග කියන ආරම්මණය ගන්න. චුති ප්‍රතිසන්දි දෙකේ ගත්ත ආරම්මණය ඒකම තමයි නිින්ද ගියාම තියෙන භවාංග. දැන් නිදි කවුද නිදි? නෑ. අර මනසේ නිද්‍රාව භවාංග සිත චුති ප්‍රතිසන්දි දෙකේ ගත්ත ආරම්මණය තුල මනස රඳවලා සතර මහා ධාතු ඇඟේ පෙරලලා දාලා තියෙනවා. නැද්ද? උදේ පාන්දර නැගිටිනවා. ඇහැරෙනවා. භවාංග චලනයක් කියන අපි ධර්මයෙන් භවාංග චලන. භවාංග පච්ඡේද භවාංග චලන আদি වශයෙන් තියෙනවා. පංචත්තාවර්ජන චක්කු විඥාන හොසෝත විඥාන සම්පරිච්ඡන සම්තිරණ වට්ටපන ජවන තදාරම ආදි වශයෙන් තියෙන ගොඩක් දැන් මේ සිත නැවදී උනේ සිත යවදී දැන් සිත කිව්වොත් සතර මහා ධාතුන් මැදේ වාඩි වෙන්නේ සිත කිව්වොත් මම වාඩි වෙනවා. බෑ. සිත අනදෙන්න මොනේ වාඩි නැකිටලා වාඩි වෙන්නේ. ඔව්ද නැත්. එතකොට නැකිටලා වාඩි වුණේ මමද? නෑ අර පෙරලලා දාලා තිබ්බ සතර මහා ධාතුන් දැන් වාඩි කරවල තිබ්බා. සුද්දාස්ත කලාපේ දැන් වාඩි කරවල තිබ්බා. දැන් පොඩ්ඩක් කියලා ඉඳලා ඇලි මැලි ගැටියට ඇරලා දැන් නැගිටිනවා. මම දැන් යන්නේ කොහාටද? වොෂ්රූම් එකට, බාත් รู ම් එකට යනවා. දැන් ඒකටත් යන සිත නෙමෙයි දාන කලේ. සිත නෙමෙයිද කිව්වේ. සිත කියන්නේ නාම ධර්මයක්. මේ නාම රූප දෙක වෙන් කරගන්න, මේ කරන ක්‍රියාව අල්ලගන්න. මේ අපව මුලා කරලා තියෙන මුලාවෙන් මිදෙන්න, අවිද්‍යාවෙන් ගැලවෙන්න. මේ නාම රූප දෙක තමයි අපට පාට කන්නඩි දාලා මෝහය නැමැති දැලෙන් වහලා මේ නාම රූප දෙකේ යථා ස්වභාවය අපට පෙන්වන්නේ නැත්තේ මෝහය නැමැති දැලෙන් දැලකින් මෙහා පැත්තේ ඉඳලා බැලුවොත් එහා පැත්තේ තියෙන දේ හරියට පේන්නේ නැහැ. වාස්රූම් එකට ගිහිලා දත් නැගලා මූණකට සෝදනවා. සෝදන්නේ මූණක් නෙමෙයි, දතුත් නෙමෙයි, කටක් නෙමෙයි, සතර මහා ධාතු පිරිසිදු කරනවා. ඒකට අනකලෙ සිත හේවත් මනස හේවත් විඥානයයි එක නාම ධර්මයක්. මේ සෑම ක්‍රියාවකටම අන කරන්නේ සිත නෙමෙයි සෑම දෙයක්ම කරත් දැන් එතනින් එළියට එනවා. එළියට එනකොට දැනෙනවා ශරීරයට අපහසුතාවයක් කුසගින්නක්. ශරීරයට Tamanට දැනෙන කුසගින්නද සතර මහා ධාතුන්ගේ යම් අපහසුතාවයක් ඇති වෙලාද? සතර මහා ධාතුන්ගේ අපහසුතාවයක් ඇති වෙලා හැබැයි මනසට දැනෙනවා සිතක් හදලා දෙනවා. දැන් ඒ සිතට දැන් තේක දෙන්නේ ශරීරයට හැබැයි පහසුව දැනෙන්නේ සිතට. නාම රූප දෙකක් නෙමෙයිද ක්‍රියාත්මක වෙන්නේ. ඇයි මම කියලා ගත්තේ? ඇයි මේ සියල්ල කරන්නේ මම? වැරදි. නාම රූප පරිච්ඡේද ඥානය තමයි ඉස්ලාම උපදවා ගන්න ඕනේ. මේ විභාග කරන ධර්මතාවයන් විභාග කරන ඥානය සම්මර්ෂණ ඥානයයි. මේ සෑම ධර්මතාවයක්ම විභාග කරලා පරීක්ෂා කරලා බෙදලා වෙන් කරන්නේ සම්මර්ෂණ ඥානයයි. ඊගාවට සම්මර්ෂණ ඥානය තුළින් අපට එන්නේ නාම රූප පරිච්ඡේද ඥානයයි. නාම රූප දෙකක්මයි තියෙන්නේ. හරියටම සිතේ ස්ථාවර වෙන්න ඕනේ. එදාට තමයි මමත්වයෙන් ගැලවෙන්නේ. එදාට තණ්හාව දුර්වල වෙනවා. ඔය samudāre සත්‍ය කියන එක සත්‍යයක් කියලා තමයි තේරෙනවා. ඒ නාම රූප දෙකේ ක්‍රියාව දුකයි කියන එකත් තේරෙනවා. මම මුලින් සඳහන් කළා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න තියෙන්නේ නාම රූප දෙක තුලින්. ඇයි ලෝකේ වෙන දෙයක් නැහැ. ලෝකේ තියෙන එච්චරයි. එහෙනම් මේ නාම රූප දෙක තුලින් තමයි චතුරාර්ය සත්‍යම අවබෝධ කරගන්න තියෙන්නේ. එතන ඉඳලා අපි දන්නවා ඒ ශාරීරික අපහසුතාවක් තියෙනවා. රාත්‍රියේ ඉඳන් හිටපු ඇඳුම් අපිරිසිදුයි. මාරුකල පිරිසිදු ඇඳුමක් අඳිනවා. කවුද කිව්වේ අඳින්න? සිත පෙරේවයන් දෙන ඇඳුම සතර මහා ධාතු සතර මහා ධාතුන් එතුවා ශරීරය සතර මහා ධාතු ඒ කියන්නේ රූප සිතුවිල්ලක් ආව එක නාම ධර්මයක් දැන් මම හඳුන් මාරු කරන්න ඕනේ දැන් මම වැඩට යන්න ඕනේ කවුද කිව්වේ සිත අන කරනවා සිත අන කරාට සිතට වැඩට යන්න බෑ ඒකට එක්කෙනෙක් කියලා යොදාගෙන ඉන්නවා ඒ තමයි ශරීරය. ඒතකොට ශරීරය මමද? ශරීරය මම නෙමෙයි කියන කාරණය පෙන්වන්න තමයි බුදුරජාණන් වහන්සේ අර පහට බෙදුවේ. ආත්මයක් නැහැ, සත්‍යයක් නැහැ, පුච්චලයක් නැහැ, ජීවෙක් නැහැ කියලා ඒ පහට බෙදලා පෙන්වනවා. ආයතන හයේදී එකක් නාම ධර්මයක් හැටියට පහක් රූප ධර්මයන් හැටියට. ඇස, කන, නාසය, දිව, ශරීරය රූප ධර්මයන්. ඒවා සතර මහා ධාතු හැටියට. මන ආයතනය එක ධර්මයක් හැටියට. දැන් එතකොට මන ආයතනය විසින් නෙමෙයිද මේ මෙහෙවන්නේ. මේ මෙහෙවීම තියෙන්නේ මන ආයතනෙහිවත් මනසෙහිවත් සිතෙහිවත් විඥාණයෙහිවත් නාම ධර්මයේ විසින් නෙමෙයිද මේ මෙහෙවීම තියෙන්නේ. එහෙනම් අපි එතකොට මෙච්චර කාලයක් දැකලා හිටපු ක්‍රමය වැරදීනේ. අපේ මනසේ රැඳිලා තියෙන රැඳිලා තිබ්බ ඒ අවබෝධය වැරදි. මොකද්ද තියරදිලා තිබුණේ මම මුලින් කිව්ව එකයි. මනස පැටලිලා තියෙන සත්‍ය පිළිබඳව. පුච්චලයේ පිළිබඳව ආත්මයක් පිළිබඳව. සත්‍යයකුත් නෑ පුච්චලයකුත් නෑ ජීවයකුත් නෑ ආත්මයකුත් නෑ. මේක අවබෝධ කරගන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න නම් නාම රූප වෙන් කරන්න ඕනේ. ඒතර රස්සාවට ගියේ ශරීරය. හැබැයි ශරීරයට නිකන් යන්නත් බැහැ. ආරයත් එක්කම තමයි යන්නේ. මේක ඇතුලේ läගලා ඉන්න කෙනෙක් ඉන්නවනේ. ඒ කවුද? මන ආයතනය. ඒ සිතත් අරගෙනම තමයි යන්නේ යන්නේ තැන යන්නේ. එතකොට සිත විසින් තමයි සෑම දෙයක්ම කරන්නේ. කුඹුර කොටන්න කියන්නේ සිත. ලියදි හදන්න කියන්නේ සිත. පෝරු ගන්න කියන්නේ සිත. වපුරන්න කියන්නේ සිත. ඒ කාලෙට දැන් සිතුවිලි එනවද නැත්ද? ඒ සියල්ල නාම ධර්මයන්. මීට කලින් අපි දේශනා තුළ කරුණු 67ක් දේශනා කරලා තියෙනවා. ඒ කරුණු 67ක් තුළ අපි පෙන්වලා දුන්නේ නාම රූප දෙකේ ක්‍රියාවලිය. අදත් ඒ තවත් ටිකක් කියනවා. දැන් එහෙනම් තියෙන්නේ නාම රූප දෙකක්. බනහණ්ඩා එන්න කිව්වේ කවුද? සිත විසින්. අරමුණක් ආවා. අද විහාරස්ථානයේ ධර්ම දේශනාවක් තියෙනවා. ගත්තේ කණින් සෝත විඥාණයෙන් ගත්තා. එතන සිතුවිල්ලක් ඇති වුණා. එතකොට සිතුවිල්ල සිතුවිල්ල නෙමෙයි මෙතනට ආවේ සතර මහා ධාතුන්ත් එක්කයි ආවේ. රූපයත් එක්කයි ආවේ. ඒතර නාම රූප දෙකම නෙමෙයි තාල්. දැන් වාඩි වෙලා ඉන්නේ එතකොට කවුද? නාම රූප දෙක. නැගිටින්නේ නාම රූප දෙක. මේක හොඳට විග්‍රහ කරන්න. මේක හොඳට බෙදන්න. මේක හොඳට වෙන් කරන්න. වෙන්කරන්න, බෙදන්න, විභාග කරන්න කරන්න මනසේ ඔක හොඳට රැඳෙනවා. එතකොට මෙච්චර කාලයක් අර මෝහයෙන් නැමැති දැලෙන් මෙහා පැත්තේ ඉඳලා බැලපු එක දැල ඉරලා මෝහයෙන් නැමැති දැල ඉරලා දාලා අපි හොඳට පැහැදිලිව පිරිසිදුව දකින ලෝකය. ඒ ලෝකය දකින්නේ සත්‍යයි. පරම සත්‍යයි. පරම සත්‍ය මොකක්ද? නාම රූප දෙකක් තියෙනවා. මේ සිත අන කරනවා රූපයට වැඩ කරන්නේ. සිතාන කරනවා. සිත කියන්නේ මොහොතක් තුළ ඇති වෙලා නැති වෙලා යන ධර්මතාවයක්. සිත කියන්නේ සිතවිලි. තවත් සිතුවිල්ලක් එනවා. තවත් සිතුවිල්ලක් එනවා. තව එකක් එනවා. තව එකක් එනවා. බලන්නකො ඉපදිච්ච දවසේ ඉඳලම මොනතරම් මේ කාලය වෙනකොට මොනතරම් සිතුවිලි කොච්චරක් විතර ඇවිල්ලා ගියාද? ඒ වන්නේ අද උදේ ඉඳලා මේ මොහොත වෙනකොට ආපු සිතුවිලි ටික ගණන් කරලා කියන්න පුළුවන්. හා ඒ ඔක්කොම නාම ධර්මයන්. කෝ එකක්වත්. එකක්වත් වෙන්නේ. හැබැයි ඒ සියලු සිතුවිලි ශරීරය පවත්වන්න ප්‍රත්‍ය වුණා. උපකාර වුණා. එහෙනම් නාමයේ රූපයට ප්‍රත්‍ය වෙනවා. හවුදනේ. එහෙනම් සත්‍යයට සංසාරය ඇවිදින්න නාම ධර්ම හයක් උපකාර වෙනවද නැද්ද? ආස්තාව හින්දා නෙමෙයිද මේ ලෝකෙට ආවේ නැවත? තරහවත් අරගෙන ආවා. ඒ ඔය දෙක අයින් කළා නම් අපි මෝහයෙන් මිදිලානේ. මෝහයෙන් මිදුන්නේ නැත්නම් ඔය දෙක සිතේ පැටලිලා තියෙන හින්දා, තිබුණ හින්දා. පෙර භවයේ තිබ්බ නිසා මෝහයත් එක්ක සම්බන්ධ වෙලා ලෝභයයි, ද්වේෂයයි, මෝහයයි. හැබැයි අලෝභයයි, අද්වේෂයයි, අමෝහයත් ආවා. පරිත්‍යාගශීලීසිත දන් දුන්නා. ඒ අනුව මේ භවයේ පහළ වෙනව දෙන්න ඕන කියලා. ඒයි ඒ පෙර භවයේ දීපු සිත බලවත් වෙලා තියෙනවා. ඒ බලවත් වෙච්ච සිතුවිල්ල දැන් මතුවෙනවා. ඒ අනුව දෙන්න හිතෙනවා. සමහර අය කොච්චර තිබුණත් දෙන්නේ නැහැ. හැබැයි පෙර සංසාරේ මොකක් හරි පිනකට යම් කුසල සිතුවිල්ලක් අරගෙන මේ භවයට ආවා. හැබැයි මච්චරියත් එක්ක තමයි යන්නේ. මච්චරිය කියන්නේ සිතුවිල්ලක්. මොකද්ද මච්චරිය කියන්නේ? මසුරුකම. සම්පතංගනා. තියෙන බව පෙන්වන්නේ. හංගන. ඒකට මොකද්ද කියන්නේ? මසුරුකම. තියෙනවද නැද්ද සිතේ? ඒ අනුව දන් දීලා එයාලා මේ භවයේ දෙන්නේ. අන්න පෙර භවයේ දීලා තියෙනවා. චුට්ට චුට්ට හරි දීලා තියෙනවා. ඒක වර්ධනය කරගෙන ඇවිල්ලා තියෙනවා. ඒක තමයි අලෝභ සහගත සිත කිව්වේ. පරිත්‍යාගශීලී සිත. එහෙනම් එකක් නාම ධර්මයක්ද? නාම ධර්මයක්. අද්දේශයක් තියෙනවා. ඔයත්තන්ටත් තිබ්බා. ඒ අදක් තියෙනවා. සත්‍ය කෙරේ කරුණාවක් තියෙනවා. මෛත්‍රියක් තියෙනවා. කෙනෙක්ගේ දුකක් දැක්කාම ශරණෙන් සිත උණු වෙන අය නැද්ද? ඉන්නවා. ඒක පුරුදු කරන් ආවේ මේ භවයේද? නෑ පෙර සංසාරේ ඉඳන් ආපු පුරුද්දක් අධ්‍යේශයක් ආවා. ඒ දෙක තුල ඒ දෙක සිත තුල ක්‍රියාත්මක වෙන්න ඉඩ දුන්නේ ප්‍රඥාව හින්දා. එතකොට පරිත්‍යාගශීලී සිත කරුණා මෛත්‍රී සහගත සිත හා ප්‍රඥා සහගත සිත ඒකත් තරං ආවා. කුසල හේතු තුනයි අකුසල හේතු තුනයි. අකුසල හේතු තුන දුක් විපාක. කුසල හේතු තුන සැප විපාක. දැන් මේ එතකොට සැප විපාක කියන්නේ කර්මයේ ප්‍රතිඵලද නැත්. සැප විපාක. කම්මසකතා මානව සත්තා. කම්ම දායාදු. කම්ම යෝනි උපදින තැන තීරණය කෙරුවේ කර්මයයි. කම්ම බන්දු ඥාතිය කර්මයයි. කම්ම පටිසරණ පිළිසරණ කර්මයයි. එතකොට කර්මය කිව්වේ නාම ධර්මයක්ද නැත්. සිත තුළ උපදිච්ච සිතුවිල්ලක්ද? සිත තුළ උපදිච්ච සිතුවිල්ල. කර්මය කිව්වේ ඒකයි. එහෙනම් මේ නාම ධර්මයන් අපිට මෙච්චර කල් කලේ අර්ථයත් අනර්ථයත් හැබැයි දැන් පුංචි අර්ථයක් හදලා දීලා තියෙනවා. පුංචි අර්ථයක් හදලා දීලා තියෙනවා. ඒ මොකක්ද? මනුෂ්‍යාත්ම භවය කියලා. ඒ භවයේ ධර්මයේ පවතින කාලයක්. තුනරුවන් කියන වචනේ ආන්න තියෙන කනට වැටෙන කාලයක්. එහෙනම් ඒක සම්පතක්ද? සම්පතක්. එහෙනම් ලෝභය, ද්වේෂය, මෝහය කියන නාම ධර්ම තුන දුක් විපාක හැදුවා. ඇයි? ලෝභයයි, දේශයයි, මෝහයයි කියන්නේ අකුසල මූල ධර්ම. අකුසල් කරන්න මුල් වෙන සිතුවිලි. ඒවට කියන්නේ අකුසල මූල. කුසල මූල. අලෝභයයි, අද්වේෂයයි, අමෝහයයි කුසල මූල. ඒ කුසල මූල තුලින් කරන්නේ හොඳ වැඩ. අකුසල මූල ධර්මතාව වලින් කරන්නේ නරක වැඩ. ඒවට කිව්වා පව් කියලා. හොඳ වැඩ වලට කිව්වා පින් කියලා. එතකොට එහෙනම් පෙර භවයේ ඉඳලා මේ භවයට ආවේ මොකක් අරගෙනද? කුඹුරේ පුටි කරගෙන නෙමෙයි. මොනවා අරගෙනද ආවේ මේ භවෙට? ඉඩක් කැලලක් කරන්නේ නෙමෙයි. ගියක් දොරක් හදාගෙන නෙමෙයි වාහනයක් කරන්නේ නෙමෙයි. ඇඳුමක්වත් නැතුව යාවේ. දෙකක් අරන් ආවා. මොකක්ද? පව්. ඒක නිසා තමයි කම්මස්සකතා මානව සත්තා කර්මය කියන්නේ නාම ධර්මයක්. එහෙනම් මේ නාම ධර්ම 6 වෙන් කරන්න. ඒ නාම ධර්ම 6 නිසා රූප ධර්මයන්ගේ ස්වභාවයන් හැදුවා. අපිට මේ භවය හදලා දුන්නා කකුල් දෙකෙන් දෙපා වලින් ඇවිදලා යන්න පුළුවන් රූප ධර්ම ටිකක්. හතරක් හැදලා නේ. නේ. ඔව්. ඊට වැඩි අයත් ඉන්නවා. බොහෝ අප අප පා නැති අයත් ඉන්නවා. එහෙම හැදුවෙත් නෑ. ඒ හැදලා තියෙන්නේ සතර මහා ධාතුන්ගේ ස්වභාවයක් විනා සත්‍යයේ කුච්චලෙක් නෙමෙයි. ඒ අනුව යාට සිතුවිලි හැදෙනවා. එයාට ඒ අනුව සිතුවිලි හැදෙනවා. අපට හැදලා තියෙන දෙපා. අපට ඒ අනුව සිතුවිලි හැදෙනවා. ඒ හැදෙන සිතුවිලි නාම ධර්ම දෙපා වලින් ඇවිදින්නේ මම නෙමෙයි රූප ධර්ම. ඒවා සතර මහා ධාතු. පැහැදිලිද කියන්නේ? එහෙනම් සත්‍ය මේ සංසාරය ඇවිදින ඔ හේතු හය අයින් කළොත් මොකද වෙන්නේ? සසරෙන් නිවනට බණ කියන්නේ. හේතු හය හදන තාකල් කුසල හේතු හැදුවොත් සුගති හතයි දිව්‍ය ලෝක හයයි මනුස්ස ලෝකයයි. ඒ කුසල හේතු ගොඩාක් දෙනා සිද්ධ කරන්නේ භව තණ්හාවේ. හොඳ භවයකට. එතන තණ්හාව තියෙනවා. දිව්‍ය ලෝක හයේ හෝ මනුස්ස ලෝකේ ප්‍රතිසන්දි ගන්නට තියෙන ආස්ථාව නිසා කුසල් කරනවා. දැන් කුසලයේ කරලා ප්‍රාර්ථනා කරන්න එකම ප්‍රාර්ථනාවයි මට මේක සංසාරයෙන් මිදෙන්නට උපකාර වේවා. මේ සංසාර දුකෙන් නිදහස් වෙන්න. මේ නාම රූප දෙකෙන් ගැලවෙන්න මට මේ පුණ්‍ය ශක්තිය ප්‍රත්‍ය වේවා, උපකාර වේවා කියලා හිතුවොත් ඒක හේතුවක්ම තමයි මේ සසරෙන් මිදෙන්න. අර භව තෘෂ්ණාවත් එක්ක පැටලිලා තියෙන මනසට තව ආහාරයක් දුන්නොත් මේ හේතුවෙන් මට සුගතියක් හම්බුනොත් හොඳයි කියලා ලැබෙනවා. හරි. හැබැයි එතකොට ආයේ තියෙන්නේ මොකද අර හේතු හය හදලා තියෙන්නේ. ලෝභය, ද්වේෂයත්, මෝහයත්, අලෝභයත්, අද්වේෂයත්, අමෝහයත්. ඔය හයම සිත තුළ ගොඩ නැගිච්ච ඒවා නෙමෙයිද? නාම ධර්මයන්. එහෙනම් මේ නාම ධර්මයන් විසින් නෙමෙයිද මේ රූප ධර්මයන් මෙහෙවන්නේ? කකුල් හතර එකක් ඇති. එයාටත් නාම ධර්මයක් නෙමෙයි දේශිතවිල්ල මේ. තෝදේ බ්‍රාහ්මණය බල්ලෙක් කළ ඉපදිවි. එයාගේම සිතුවිලි නෙමෙයිද? හ්ම්? කාටවත් දෙන්න හිතුන්නේ නැහැ කිසි දෙයක් දුන්නෙත් නැහැ දරුවට කිව්වා දෙන්න මේපා දුන්නොත් එහෙම පොඩ පොඩ හරියවා අඩු වෙලා යනවා නැති වෙලා යනවා දෙන්න මේපා කිව්වා කාටවත් දැන් අන්තිමට දන්නවනේ වෙච්ච දේ නේ දැන් දුන්නේ නැහැ ඊට පස්සේ ගෙදරට එලා ඒ ටික රකින්න මිදුලට වෙලා හිටගෙන ගෙදර එන අයට බුරලා එළවන බුදුරජාණන්සට බුරලා එළවන්න හිතුවනේ නේ ඔව් එතකොට ඒත් රකින්න එදත් රැක්කා දැනුත් ඇවිල්ලා රකින්න එහෙනම් මේ නාම ධර්මයන් අපට කරන්නේ යහපතක්ද? හදන රූප ධර්මයන්ගේ ස්වභාවය. හැබැයි මේ භවයේ හදලා තියෙනවා. ඒකෙත් හැබැයි වෙනසක් තියෙනවා. ඒ ස්වභාවයන්, ඒ නාම ධර්මයන් විසින් හදපු රූප ධර්මයන්ගේ වෙනසක් නැද්ද? තියෙනවා. කෙනෙක් ලස්සනයි, කෙනෙක් කැතයි. කෙනෙක් දීර්ඝාෂ විඳිනවා, කෙනෙක් අඩු වශයෙන් මැරෙනවා. කෙනෙක් නිරන්තරයෙන් ලෙඩ, කෙනෙක් නිරෝගී. නැද්ද? කෙනෙක් ප්‍රඥාවන්තයි කෙනෙක් අඥානයි. එයි හැදුවේම වෙනස් කළේ කවුද? අර නාම ධර්මයන් විසින්. ලෝභය, ද්වේෂය, මෝහය, අලෝභය, ද්වේෂය, අමෝහය කියන මූල ධර්මයන්. එහෙනම් ඔය හේතු හය අයින් කරමු. අරන්න වෙනවා. කුසලුත් එපා, අකුසලුත් එපා. මං කරන්නේ ක්‍රියාවන් විතරයි. ඒ ක්‍රියාව නිවනට. පුණ්‍ය ක්‍රියාවක් සිද්ධ කරනවා. කමන්නේ. මේ ක්‍රියාව સિદ્ધ කරලා මම ප්‍රාර්ථනා කරනවා මම බලාපොරොත්තු වෙනවා මට නිවනින් සැනසෙන්න ලැබේවා කියලා. සත්‍ය වශයෙන්ම ලැබෙනවා. ඒ මගට වැටෙන්නේ. ඒ සඳහා සත්පුරුෂය ඒ සඳහා දේශනා කරන සත්පුරුෂයම තමට ආශ්‍රයට ලැබෙනවා. ඒ තුළ තමට නිවන් මඟ විවෘත වෙනවා. නිවන් මඟ පැහැදිලි වෙනවා. නිවනට ලං වෙනවා. මෙච්චර කාලයක් යන්න බැරි වුණේ එතකොට ඔය හේතු හැම හැදුවනේ. හ්ම්. එහෙනම් අපි දැන් නාම ධර්මයන් රූප ධර්මයන් පිළිබඳව යම් තාක් දුරට පැහැදිලි. හැබැයි වෙන්නේ ආයෝජකයකට පටලව ගන්නවා. ආයකට පටලව ගත්ත ගමන් මම ගලවන්න ඕනේ ඔක. ගලවන්න ඕනේ. ගලවපු දාට තමයි සත්‍ය වෙන්නේ. ඒ සත්‍ය දර්ශනේ බෞද්ධ දර්ශනේ. ඒ දකින්න බුදුදහම. බුදුරජාන් වහන්සේ පෙන්වලා දීපු ස්වභාවයයි දකින්නේ. එදාට ලැබෙන සතුට ඒක වචනෙන් කියන්න බෑ. මම සත්‍ය දැක්කා. මම සත්‍ය දැක්කා. ඒ ප්‍රීතිය භුක්ති විඳින්නේ මාර්ගඵලලාභී. ඒ සතුට ඒ ප්‍රීතිය භුක්ති විඳින්න ධර්මය අවබෝධ කරගත්ත අය විතරයි. අනවබෝධය තුළ ඉන්න තාක් කල් ඒ ප්‍රීතිය නෑ. ඒකට කියන්නේ निराமிෂ ප්‍රීතිය. निराமிෂ ප්‍රීතිය. අසීමිත සතුටක් ඒ සතුට Tamanම භුක්ති විඳලා බලන්න ඕනේ. ඒක තව කෙනෙකුට කියන්න පුළුවන් සතුටක් නෙමෙයි. මේක මෙන්න මේ විදිහේ සතුටක් කියලා. Tamanම භුක්ති විඳලා බලන්න ඕනේ. එහෙනම් ඒ තුලින් පැහැදිලි නාම රූප දෙකක් තියෙන කියන කාරණය. තව ටිකක් කියනවා. විතර්ක හයක් තියෙනවා. විතර්ක කියන එක දන්නවද? විතර්ක කියන්නේ කල්පනා කරනවා. කල්පනා කරන්නේ කල්පනා කරන අපි සෑම කෙනෙක්ම. මොනවද කල්පනා කරන්නේ? රූප විතක්. රූප පිළිබඳව කල්පනා කරන්නේ කල්පනා කරනවා. බාහිර රූප පිළිබඳව කල්පනා කරනවා. අධ්‍යාත්මික රූප පිළිබඳව කල්පනා කරනවා. ඉසේ ඉඳලා පාදාංශය දක්වා ශාරීරිය පේන්න තියෙන ටිකක් අභ්‍යන්තරයේ තියෙන රූප පිළිබඳවත් කල්පනා කරන්නේ නැති. කල්පනා කරනවා. කෙස් පිළිබඳව කල්පනා වෙන්නේ නැති. නියදත් සම් පිළිබඳව කල්පනා වෙන්නේ නැති. තමන්ගේම ශරීරය පිළිබඳව කල්පනා කරන්නේ. හැබැයි වයස 50 60 යනකොට එක එක තැනින් තල කැලල ආරම්භ වෙනවා. ඒකට ඉතින් ක්‍රීම් මොන හරි ගාන්නත් හිතෙන ඔකට නැති කරගන්න. නැති. ඒතර මේක පිළිබඳව කල්පනා කරන්නේ නැති. අභ්‍යන්තරෙත් එහෙමයි. කුසදිහ මොකක් හරි කිතුමක් වෙනකොට කල්පනා කරන මොකද්ද වකුගඩුවෙත් මොකද්ද දන්නේ ආමාශය රෝගියෙක්ද වකුගඩුවේද මට මේක යන්න ඕනේ බලන්න පරීක්ෂා කරලා කල්පනා වෙනවද නැද්ද කල්පනා වෙනවා කියන්නේ සිතක් සිත කියන්නේ නාම ධර්මයක් ඒ කල්පනා කිරුවේ මොනවා ගැන රූප විතර්ක රූප කිව්වේ මොනවටද හතර මහ ධාතුන්ට දැන් මොකද වෙලා තියෙන්නේ කියලා නෙමෙයි කල්පනා කරන්නේ මගේ බඩේ රිදිලක් එනවා, පපුවේ රිදිලක් එනවා. දැන් හાર્ට් එකටත් දැන් අවුරුදු 65ක් 70ක් විතර වෙනවා. කොහොමද දන්නේ? දැන් මේ මැෂින් එකේ ක්‍රියාකාරීත්වය. ඒකෙන් තමයි මේක පොඩ්ඩක් චෙක් කරගන්න යන්න ඕනේ බලන්න. යන හොස්පිටල් එකට. හෘද රෝග පිළිබඳ විශේෂඥ ડોක්ටර් කෙනෙක් ඉතින් ඒ පරීක්ෂා කරන්න ડોක්ටර් මහත්තයා වල්ලලා ඉතින් දීලා බලනවා. දැන් රූප විතරක් බලන්න ඕනේ කියලා මහත්තයාට කියලා කල්පනා කළා. නැද්ද කල්පනා කරන්නේ? රූප විතරක්. ඇයි කරන්නේ? කරන්නේ කන්නාවෙන්ද? තණ්හාවෙන් කල්පනා කරන්නේ. රූප පිළිබඳව විතර්ක කරනවා නම් යම් කෙනෙක් විතර්ක කරන්නේ තණ්හාවෙන් තමයි. ශාරීරික ආශාව තැරලා නැහැ. ඒ හින්දා නේද කල්පනා කරන්නේ. ඉතින් බලන්න. ඒක කල්පනා කරනවා කියන්නේ සිතක් කල්පනා කරන්නේ. ඒතකොට මම ගැනද හෘද වස්තුව කියන්නේ සතර මහා ධාතුන්ගෙන් හැදිච්ච එකක් නිසා හෘද වස්තුව සත්‍යයේද ද පුච්චලේද නැත්නම් කොටසක් විතරයි මේ ශාරීරික අභ්‍යන්තරයේ තියෙන එක කොටසක් විතරයි කොටසෙන් නිර්මාණය කෙරුවේ සතර මහා ධාතුන්ගෙන් ඒකට කර්මය කියන ධර්මතාවයත් උපකාර කළා සෑම කෙනෙක්ගේම හෘද වස්තුව එකම ආකාරයෙන් නෙමෙයි මේ මැෂින් එක පවතින සමහර කෙනෙකුට 3 මාසයයි දරුවා ඉපදුණු ගමන් ડોක්ටර් පරීක්ෂා කරලා බලලා කියන දරුවාගේ heart එකේ නම් ආකාරي ප්‍රශ්නයක් තියෙනවා. හයියෙන් හුස්ම ගන්න අමාරුවෙන් හුස්ම ගන්න. ඒතකොට දරුවා මාස තුනෙන් මැරෙනවා. ඒතකොට දරුවක් දරුවෙක් මැරුණාට අර සතර මහා ධාතුන්ගේ ක්‍රියාවලිය නැවතුණාද? මොකද උනේ? අනේ බලන්න කාර්යයේ දරුවෙක් හම්බෙලා ඉපදිලා මාස තුනයි ජීවත් වෙන්නේ. කවුද එතකොට මාස තුනක් ජීවත් වෙන්නේ? නෑ සතර මහා ධාතුන්ගේ ක්‍රියාවට ආයශ මාස 3යි. පුජ්‍යලේකට ආයශ මාස 3ක් නැහැ. පුජ්‍යලේ කියලා ඇත්තේ නැහැ. නමුත් අපි දැන් බලන්න අපි කල්පනා කරනවා රූප පිළිබඳව අපි කල්පනා කරනවද නේද? රූප විතර්ක. ඒතර මේ ශාරීරිය බාහිරින් පෙනෙන්න තියෙන දේහා අභ්‍යන්තරයේ තියෙන සියලුම දේවල් පිළිබඳව අපි නිරන්තරයෙන් කල්පනා කරනවා. රූප විතර්ක. කල්පනා කරනකොට මොකද වෙන්නේ? ඒකවට තව එක්කෙනෙක් එනවා පස්සේ. ඒ තමයි ਵਿਚාර. ਵਿਚාර කියන්නේ සොයා බලනවා. නැද්ද? කල්පනා කරලා යම් දෙයක් වෙනස් වෙලා තියෙනවා නම් විකෘතිතාවයක් තියෙනවා නම් ඒ පිළිබඳව සොයා බලනවා. විතක්ක ਵਿਚාර ඔය ධර්ම ඔයනේ නාම ධර්ම දෙකෙන් තමයි මේ ප්‍රවෘත්ති අදගෙන යන්නේ. ප්‍රාධ්‍යාත්මික රූප විතරක් නෙමෙයි බාහිර රූප. බාහිර රූප පිළිබඳව විතරක නැද්ද? ඒවත් තමයි වැඩිපුර තියෙන්නේ. තමන්ගේ ශාරීරිය ගැනවත් තමන්ගේ සෞඛ්‍ය ගැනවත් හිතන්නේ බාහිර දේවල් වලට තියෙන තෘෂ්ණාව නිසා ඒ පිළිබඳව කල්පනා කරනවා. නේද? පචස්සිසට තවත් 10ක් එකතු කර ගන්න ඕනේ. ඒක හදා ගන්න බලන්න ඕනේ. තවත් ඉඩක් කැලක් කොහෙන් හරි ගන්න ඕනේ. නේද? රූප විතර්ක යාන වාහන පොඩි වාහනයක් තියෙන ඔක හරියන්නේ නැහැ ඔක කොන ලොකු වාහනයක් ගන්න. රූප විතක්ක. ගෙදර තියෙන උපකරණ ටික මදි මේක බයව දැන් පරණයි කියලා අලුත් අලුත් ඒවා ඇවිල්ලා තියෙන නවීන පන්න ඒවා අනේ ඒවා ටිකක් ගන්න ඕනේ. රූප විතර්ක. ඔව්ද නැත්? දැන් බලන්න මේ විතර්ක වලට සිත තුළ ඉඩ දීලා විතර්ක කියන්නේ නාම ධර්මයක්. කල්පනා කරන්නේ සිතින්. සිත කියන්නේ නාම ධර්මයක්. ඒක චිත්තක්ෂණය තුළ ඇති වෙලා නැති වෙලා ඉවරයි. හැබැයි අපි නැවත නැවත නැවත නැවත ඒ විතර්කේ හොයනවා. නැවත නැවත ඒ සිතුවිල්ල හොයනවා. නැවත නැවත ඒක වර්ධනය කරගන්න හොයනවා. ඒ නාම ධර්මය බලවත් කරගන්න ඕනේ. ඉතින් නාම ධර්මය බලවත් කරගන්නකොට අර ධර්මතා හයත් එක්ක තමයි එන්නේ. අර භවයෙන් භවයට භවයෙන් භවයට අරගෙන යන්න ඉතිරිපත් වෙන ධර්මතා හයක් ලෝභයයි ද්වේෂයයි මෝහයයි අලෝභයයි අද්වේෂයයි අමෝහයයි. හයම එනවද නැද්ද? ගොඩක් අරගෙන පොඩ්ඩක් දෙන්නත් හිතනවා. ඔව් අපි පෙර සංසාරේ දීලා තියෙන හින්දා මේ පාර ගොඩක් හම්බුණා. ඒකෙන් මේකෙන් හැබැයි පොඩ්ඩක් දෙමු මේ පාරට. දෙහිම දෙනවා හිටියු දෙනවා. හැබැයි ඔක්කොම දෙන්නේ දෙන්නත් බැහැමනේ. ඔව්. ඇයි ඒකට? රූප විතර්ක. එහෙනම් රූප පිළිබඳව විතර්ක කරනවා. එතකොට රූප කියන්නේ සතර මහා ධාතු විතර්ක කියන්නේ සිතක්, සිතුවිල්ල. දැන් නාම ධර්මයන්, රූප ධර්මයන් විභාග කරනවා, හොයනවා, පරික්ෂා කරනවා, විමසනවා, ලං කරගන්න හදනවා, එකතු කරනවා, පොඩි බඳිනවා. දැන් පොඩි බඳිනවා, එකතු කරනවා, රැස් කරනවා මොනවද? සතර මා ධාතු. හැබැයි වස්තුව කියලා කියන්නේ. කාගේ වස්තුවද? මගේ වස්තුව. තේරෙන්නේ දැන් වස්තුව එකතු කරලා එකතු කරලා එකතු කරලා රැස් කරලා රැස් කරලා තියලා අර හයර ප්‍රවෘත්ති අනුව ඒ කියන්නේ ආස්තාවයි තරහවයි මුලාවයි අලෝභය දිශා මොහයි. ලෝභ දිශා මොහ අලෝභ දිශා මොහ කියන ওই හය තුල läගලා ඉන්න මනස තව භාවයකට සම්බන්ධ කරනවා. ඒ ගිහිල්ලායි ආයි පටන් ගන්නවා රෙඩි. ආයි නාමයේ තුලින් රූප කල්පනා කරනවා රූප රස කරනදී. සිතුවිලි තුලින් කල්පනා කරලා බලන්න ධර්ම දේශනාව අදට අවසන් කරනවා. මේ ධර්ම දේශනාවේ ගව ධර්ම දේශනාවේදී නැවතත් කියනවා. තව තියෙනවා නාම රූප පිළිබඳව තව ගොඩක් කියන්න තියෙනවා. දැන් පැහැදිලි වෙන්න ඕනේ. දැන් පැහැදිලිද? ආත්මයක් කියන්නේ සදාකාලික ස්ථිර වෙනස් නොවන දෙයක්. ඒකට ආත්මය කියනවා. එහෙම එකක් තියෙනවා. ඒතර සත්‍යයේ පුච්චලයක් මමද? නෑ. සත්‍යයකුත් නෙමෙයි පුච්චලයකුත් නෙමෙයි මම කියලා කෙනෙකුත් නෙමෙයි. සතර මා ධාතුන් මනස විසින් මෙහෙවනවා. මනස කිව්වේ නාම ධර්මයක්. නාම ධර්මයන් විසින් රූප ධර්මයන් මෙහෙවනවා. ඒ නාම ධර්මයන්ට උපකාර පිණිස රූප ධර්මයන් පවතිනවා. නාමයේ රූපයට ප්‍රත්‍ය වෙනවා. රූපේ නාමයට ප්‍රත්‍ය වෙනවා. නාමේ නාමයට ප්‍රත්‍ය වෙනවා. රූපේ රූපයට ප්‍රත්‍ය වෙනවා. නාම රූප දෙකක් වුණොන්ට ප්‍රත්‍ය වෙන්නේ සංසාර ප්‍රවෘත්ති අරන් යනවා. විඳින කෙනෙකුත් නැහැ. පුච්චලෙකුත් නැහැ. සත්‍යයකුත් නැහැ විඳින. හැබැයි විඳීමමයි හොයන්නේ. ඒකයි වැරදුනේ. විඳීමමයි හොයන්නේ හැබැයි විඳින කෙනෙක් නැහැ. හරි? විඳින කෙනෙක් ඉන්නවා විඳීම හෙව්වත් කමයි. විඳින කෙනෙකුත් නැහැ. මේ ස්වභාවය යථා ස්වභාවය අවබෝධ කරගන්න. එතකොට තමයි සිත මේ භවයන් කාම භව, රූප භව, අරූප භව කියන භවස්ත්‍රය තුළ සිත නොඇලී පවතන් පුළුවන්. නැත්නම් ඇලෙනවා සිත. හොඳයි අදට નિયમિત ධර්ම දේශනාව අවසන් කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය සම්මානෙන් මහාචාර්ය රෝහණ ගරුතර මහතා ගංගා ගරුතර මහත්මිය සහ මලිත්තා ගරුතර දියණිය විසින් මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයෙන් දරන. ඉතින් ඊළඟගේ පරිලෝකසබස් සිල් ඥාතීන් මේ උතුම් පුණ්‍ය ශක්තිය අනුමෝදන් කරන පින් අනුමෝදන් වීමෙන් සෝපත් වේවා. සපෙන්සේ පෙරපත් වේවා. සියලු දෙනාම උතුම් වූ ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න. රැස් කරගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් ඔය සියලු දෙනා නමිනුත් පරිලෝකපත් යම් ඥාතියක්ද සියලු ඥාතීන්ට අනුමෝදන් කරනවා. පින් අනුමෝදන් වීමෙන් සුවපත් වේවා. ඊට ඉක්මන් භවයකදී උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා සාදු කියන්න. රැස් කරගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය ශක්තියෙන් සියලු දෙවියන්ටත් අනුමෝදන් කරනවා. සියලු දෙවියෝත් මේ පින් අනුමෝදන් වේවා. දෙවියනුත් උතුම් වූ නිවනින්ම සැනසෙත්වා කියලා ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදි චිරන් රක්ඛන්තු දේශනං ආකාශට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්‍තිකා සං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති රැස් කරගත්